සාකච්ඡාවේ සුදු මාතෘකා තියෙනවනම් ඒක අදවසේ වැඩ පිළිවිල අවසාන අංක වශයෙන් සඳහන් කරන්න පුළුවන්. අපි ආර්දනා කරමු කල් තිබු ප්‍රශ්න සභාගත කරන්න විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ මා අනියම මොහොතක මට විශාල දුකක් ඇවිත් මට කඳුළු කරා වැටි දීම සිදු විය. ඉන්පසු මට කිසිවෙක් පිටිපසින් මොකද කරන්නට තියෙන්නේ දැන් සම්සුන් වෙන්න කියනවා වගේ ඇසෙනකොටම මගේ ශරීරයේ බසාන එන මුළු කාමරය තුළට ආලෝකයක් ඒ විශ්නය කෙරෙනක වැටෙනවා. එහි මම පුජ්‍යලයක් සිටියේ නැත. ඒ මොහොතේම මුළු ශරීරය සැහැල්ලු වී නැවත සාමාන්‍ය සියයට පැමිණෙනවා. අදටත් භාවනා කිරීමට පටන් ගත් ලෙසම එම ආලෝකයේ තුළ කිසිම සිතිවිල්ලක් නැතුව සිටිය හැකියි. ඒ ගැන ඔබ වහන්සේගෙන් මේ කොමක්ද යන දැනගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ දීනවන්ත නැත්ද කියලා සැකසිතයි. ඔබ වහන්සේට රත්නත්නේ සත්‍යයි. චරවඥාන්සේ සඳහන් කරලා තියෙනවා කෙලෙස් පරිත එක්කනට විවේක වෙන්න වෙන්න බයයි, කරවල වෙන්න වෙන්න බයයි, ලෙඩ වෙන්න වෙන්න බයයි, වයසට යන්න යන්න බයයි. නමුත් යම් කෙනෙක් බණ භාවනා කරා නම් එයාට විවේක වෙන්න වෙන්න උදේකලාව තේරෙනවා, පිරිච්ච ගතිය තියෙනවා, ශාසන සම්පත්තිය තියෙනවා. ඒ නිසා මේක තමයි අමාරුම දේ බව තේරෙනවා. මේ සෙනගක් එක්ක කඹරන මිනිස්සෙකුට විවේකයේ තරම් වටන දෙයක් නැහැ. නමුත් බණහල නැති සම්මා මේ අසුවිදු ඥාන නැති එකට එක පේන්නේ තනි වුණා, කොටු වුණා, රහෙන් තල්ලු වුණා, මම නිකමෙක් බාටපත් වුණා කියලා නිකන් හදියට මරණ ඉච්චලා කරුණ කහවට දාපු කෙනෙක් වගේ බය වෙනවා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා මේක ඒ විවේක වෙනකොට දරතයක් වැටෙනවා. පාළු ගතියක්, තනි ගතියක් වැටෙනවා. එතකොට නිකන් හරියට මම සමාජයේ නොපිළගන්න කෙනෙක් මට ඇයි හොඳයි අහන්නවත් කවුරුවක්වත් නැහැ කියලා වගේ තේරුණාට මේක ප්‍රමෝදයක් බාටපත් කරගන්න ගිය දවසේ ආර්යයන් වහන්සේලාගේ ලෝකේ තේරුම් ගන්න. එහෙම නැත්නම් අපි ඉක්මනට රේඩියෝ එක දාගන්න. නැත්නම් ටෙලිවිෂන් එක දාන්න. එහෙනම් කාටද කතා කරන්න පටන් ගන්නවා අර පාළු ගතිය නැති කරන්නේ. එතකොට තවත් කාලකන්ණියේ මේ කාලකන්ණියාගේකට අත්තල් බැඳ ගන්නවා. ඔතන සම්පප්පලාප කියන්නේ. අන්ත මේ ලැබුණේ පෙරකල පිනකට විවේකයේ මේක උදේකලාව මේක තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ මේක තමයි සාසන සම්පත්තිය කියලා ඒක තේරුම් ගන්න වෙනස ඒක තමයි ජීවිතේ හැබෑ වෙනස කියලා කියන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ කියලා කියනවා ඒකට. එහෙම නැත්නම් අපි රැ වෙනකොට බයයි, වයසට යනකොට බයයි, කරවල වෙනකොට බයයි. ඒ මොකද පළු තනි වෙන නිසා. සර්වඥාන්තේ රජකම තැලා දාලා ඉල්ලුවේ මොකද්ද? මට මට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ටියේ මට දෙන්න මගේ විවේකේ උඹට ඕන දෙයක් දෙන්න ඔබ කියන ඕන දනකට වඳින්න මාව අවුස්සන්න එපා මට පැත්තකටලා ඉන්න දෙන්න ඒකේ වටිනාකම දන්න කෙනා තේරෙනවා මේක බ්‍රහ්ම මූර්තියක් තනිය ගත කරන මොහොත බ්‍රහ්මයි දෙන්නෙක් වෙච්ච ගමන් දේවයි තුන වෙච්ච ගමන් ගම හතර වෙච්ච ගමන් කලහයි ඉතින් මේ වගේ සෙනඟක් ඉන්නකොට කලහ කීයක්ද කියලා බලන්න. ඉතින් ඒක තනිවීම පාළුවක් කරගත්තට පස්සේ වෙනසක් හරි අපායක් ගත කරන්නේ. ඒකම ප්‍රමෝදයක් බවට ප්‍රීතියක් බවට සත් සම්පජන්යක් බවට පහු වෙනකොට අහු වෙනකොට පේනවා මේ හැම කසල ගොඩකම මණිකක් තියෙනවා නැත්තම් නෙළුම් පූදිනවා. ඒක දන්නේ විනමෝරප කෙනාට විතරයි. ඒකට තමයි බුදුජානනාචු 84000 ධර්මස්කන්ධය දේශනා කළ තියෙන මේ සෙනග තලයේ හිටියට ඇලී ගලී වාසයට යන්න එපා. ඔබ ඔබේ විවේකයේ දන කණින්. හැබැයි ඒකට විවේකය අඳුනගෙන තියෙන්න එපා. එහෙම නැත්නම් විවේකයේ වෙන්නේ කොම් වීමක් විදියට, රහෙන් තල්ලු වීමක් විදියට. ඉතින් ඒ නිසායි අපි මේ ජනමාධ්‍යයට මෙච්චර ගැති වෙලා තියෙන්නේ. ඒකයි ජනමාධ්‍ය අපේ හැම ජීවිත කොටකටම ඇඟිලි ගහලා තියෙන්නේ. මොකද අපි විවේකයට බයයි. ඉතින් නගරය කියලා කියන්නේ කෙල්ලෝරක් නැති සද්දයක්. කිලෝරක් නැති වර්ණ ගන්ධ රස පහස එදී විවේකයක් නැහැ නිසා විවේකයේ වෙනකොට පේන්නේ කොන් වුණා තනි වුණා වගේ ටික හරියට තේරුම් ගන්න එකට සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියලා කියනවා මේක නොලැබෙන එක නෙමෙයි ප්‍රශ්නේ එකක් තමයි ඔය විදිහට හරි පාට වැටෙන්නේ දෙක මේ ඇති වෙච්ච හුදකලාව නඩත්තු කරන්න අපි දන්නේ උදකලාව නතරතු කරන්න සෙනගත් එක්ක බෑ කතා බතා කරලා බෑ ගිවිසුම් ගහලා බෑ විවස්ථා හදලා බෑ පොට්ටෙක් වගේ බීරෙක් වාගේ, මෝඩෙක් වාගේ, කොන්දපන් නැතිෙක් වගේ, මලමිණියක් වගේ වෙලා බේරෙන්නේ කියලා. ඉතින් ඒක නිකන් බේන්නේ කොල්ලෙකුට ඉලන්දාරියෙකුට නිකන් නෝන්ජල් වැඩක් වගේ. බුදුරජාණන් වහන්සේලා ඈත ඉඳලා වඳිනවා. මේ ඇති වෙච්ච විවේකය රකින්න දන්න කෙනාට ඒකට කියනවා උත්හාන සම්පදා. ඒ කියන්නේ උපයන දන්නවා. දෙක ආරක්ක සම්පදා ලැබිච්ච මේ විවේකේ පාවිච්චි කරන්න දන්නවා. එතකොට එයා වෙන කෙනෙකුගේ විවේකයට කවදාවත් බාධා කරන්නේ නැහැ. කවුරු විවේක වෙනවා නම් ඒකට ඉඩ දෙනවා. එතකොට අපිට ප්‍රතිවිපාක වශයෙන් නැත්නම් ප්‍රතිඵල වශයෙන් අපිට විවිධකේ ලැබෙනවා. දැන් අපි අනුන්ත කතා කරන හැම වෙලාවකම අපි භාවනා ඉන්නකොට අපිට බාධාවක් එනවා. මොකද මේ කාගේද විවිධකට බාධා කරනවා. නැත්නම් කාගේද ජීවිතේට ඇඟිලි ගන්නවා. නැත්නම් කවුරුහරි උහුරගෙන කාලා. නිකන් යන්නේ. ඒ නිසා පුළුවන් තරම් බලන්න බුදියන්නකොට යන්න බුදියන්දාවි. ඊට දෙන්නේ යාගේ හිණේ යාට දැක ගන්න. බාධා කරන්න එපා. එතකොට Tamanට අවශ්‍ය විවේකී ලැබෙයි. ඉතින් ඒක මේ ලෝකත් එක්ක සම්බන්ධ දෙයක්. අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ එකක්. ඉතින් මේක හරි විදලත්ත වැරදිද කියලා දකින්න මේක නැවත නැවත වෙන්න අරින්න ඕනේ වෙනකොට බුදුබණ ඇහිලා තිබුණොත් හරි පැත්ත හිතෙනවා නැත්නම් වැරදුණයි කියලා තමයි හිතෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ මම කාලයක් භවනා වැඩුවයි සාමාන්‍ය අවස්ථාවලදී දෙයකට දැස් යොමු කර සිටින විට කොහොම තැනකට වුවත් ඊගෙන එතන අප ඇත දරනවා මෙන් ගෝලාකාර කුඩා ප්‍රමාණයේ ඒවා දරන බව පෙන්වනවා. මොකක්ද අපරක අබ ඇත ඔව් සාමාන්‍ය අවකාශයේ බලන විට ඉස් නිදහස් වායු ගෝලයේ රිදී පැහැති බෝල හටගෙන ගමන් කරන බිඳී යන බවක් පෙන්වනවා. තාම වේගවත් භාවනා කරන අවස්ථාවලත් මේට වෙනස් ආකාරයක රිදී බෝල සමූහයක් ඉදිරියට පැමිණෙන නැවින පැත්තකට තල්ලි නැවත එකතු වෙන ආකාරයේ දර්ශනය වූවා. මේ කුමක්ද පැහැදිලි කර දෙන්න. මා දැනට භාවනාවට සාමාන්‍ය පරිදි කරන කෙනෙක්. භාවනාව කරන්නට නොහැකි බාධා සිදු වුණා. එලිමානේ පිළික් කියන විට යක්ෂ ප්‍රේතයන් දැర్శණය වුණා. එය ආරම්භ විට රාත්‍රියට විවිධ ඔවුන්ගේ ශබ්ද ඇසුණා. බියක් නොදැනුණත් බාධා වුණා. දැනට එම තත්ත්වේ නැහැ. උතුම් කුඩුම්බි කළ ආරණ්‍යයට වන්දනාවේ ගිය ගියා. එම ස්ථානයේ පූජනීයත්වය භාවනා යෝගී හිමවරු දැක හිතේ පැහැදීමක් ඇති වුණා. පැමිණ දින ගණනාවකට පසු නිවසේ වාඩි වී සිටින විට සමාධි බවක් දැනුණා. එපමණයි. මතක එම ආරණ්‍යයට ගොස් මම එහි කුටියක ඇතුළු වුණා. භාවනා ක්‍රමයෙන් සිට ස්වාමීන් වහන්සේ නමක් මේ භාවනා නොගන්නා බව ප්‍රවසුවා. මම භාවනාවට පැමිණි බව කිව්වා. උන්වහන්සේ මලසිරුරක් අහාට ගමන් මා ඒ දෙස බලා භාවනා කළා. උන්වහන්සේද ඒ අතරතම සිටියා. මේ සිතුවිලි චිත්‍රයක් මෙන් මතකයේ පියවිසියට පැමිණි පසු කුමක්ද කියා තිබුණා. මෙවැනි ආකාරයක සුදීම් රාශියක් ඇති වුණා. මේ ගැන ඔබ වහන්සේ පැහැදිලි කර දෙන්න. ගෞරවයෙන් ඉල්වා සිටිනවා. සමහර අවස්ථාවල හිතේ විසිරීම ඇති වුණා. යලි එකඟ වුණා. ගුවන් යානාවක් අතුරුදහන් වූ බව පෞද්ගලික තුලින් දැනගත්තා. ඒ අවස්ථාවේදී දැස් පිය වුණා. සම්මා සමගම ගිනිජාලාවක් සමග වඤ්ඤාණ මුහුදට කඩා වැටුණා දර්ශනීය වුණා. තත්පර කීපයකින් යලි පියවි තත්පරයටපත් වුණා. මාස කිහිපයකට පසු ප්‍රවෘත්ති තුලින් දැනගත්තා මුහුදට කඩා වැටුණු බව. සුවාගත් බවට නිවැරදිව අසා සිටියා. මේ වනතුරු මේ සිද්ධිය සම්බන්ධව කිසිම ස්ථානයක පවසා නැහැ. උදේ පාන්දරට විවිධ ආලෝක පහළ වෙනවා. විවිධ අත්දැකීම් ලැබුවා. ඒත් මෙම මේ කිසිවක් බලාපොරොත්තු නැහැ. ස්වභාවිකව සිදුවන දේ නිවන් අවබෝධය අවබෝධයමයි මගේ බලාපොරොත්තු. ඔබ වහන්සේට මහඟු පිනක් මට ක්‍රමානුකූලව නිවන් මාර්ගට උපදෙස් දෙන්න. මඟ පෙන්වන උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් වේවා. ගරුතර ස්වාමීන් වහන්සේ විදක සමාධිය වැටෙන විට කුමන ස්ථානයක වාඩි වී සිටියත් රූපමය වර්ග චිත්‍ර පේනවා. මුලදී ඒවා විශාල ගින්නක් දැවෙනවා වුණා. දැන් රූප පේනවා. මම මේවා බාධා නිසා විවිධ හඬ ඇසෙනවා. ඒ නිසා ගුරුවරයෙකු නැති නිසා භාවනාව නවත්වුවා. ඒත් නිතරම පවතින සමාධි මට්ටමක් තියෙනවා. මට පෙරදි නිතර කායනුපස්සනාව ලැබුණා. කුමන තැනක හෝ අතරම වුණ බවක් මට දැනෙනවා. ඔබ වහන්සේ මේකන පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවත් උතුම් ප්‍රාර්ථනීය සුන්දර බෝධිකින් එක්තරා බෝධිකින් නිවන් අවබෝධ වේවා. අවුලක් ලියවිලා තියෙන්නේ. ඒ අවුලට හේතුව මේ රූප කර්මස්ථානයක් එක්ක එක දිගට ඉතිහාසයක් මේ කාලානුරූප පැවැත්මක් නැති නිසා අතින් මෙතනින් තොරතුරු ලැබිලා දෙකක්වත් බොරු නෙවෙයි. ඔතික දරා ගන්න බෑ මනසකට. මට පුංචි කාලේ මම මතකයි උඩු බැලෙන් දපලා අහස දිහා බලන ඉන්නකොට කෙලෝරක් නැති ඔය විදියට පුංචි පුංචි බුබුලු එහාට දුවනවා මෙහෙට දුවනවා. ඉතින් ඒක මං හිතුවා මගේ ඔළුව නරක කරයි. කියන්න බෑනේ ඉතින් ඒක ස්වභාවය. ඉතින් ඒ වගේ හිස්තැනක දිහා බලන හිටියොත් භවනා කරත් නැතත් මේ දෙයට නමක් දීපු ගමන් කෙලෙසෙන. ඒකයි බුදුදහම කියන්නේ හැම දෙයක්ම ලෝකේ කෙලසිලා තියෙන නමකින් මේකට නමක් නොදී හිටපු තාක්කල් කවදාකවත් කෙලෙසයක් කරන්නේ නැහැ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපි මේකට නම් දාන්න හදනවා. නම දැම්ම දැම්මේ නැත්තම් මම එන්නෙත් නැහැ. නම දැම්මේ නැත්තම් මනින්නත් බෑ. මම නමක් දැම්මේ නැත්තම් තෘෂ්ණා කරන්නත් බෑ. ඒ නිසා මේ තියෙන මේ මූල ශක්තියට නමක් දාන්න හදන එක තමයි අපි කරන වැරද්ද. ඊට පස්සේ ඒක සංඥා ගන්නවා. ඊට පස්සේ ඔය සංඥාවල් මේ සුභ අසුභ ගන්නවා. ඒ නිසා ඕනම තේ ඕනම තැනක බලන්න හිටියොත් ඒ දේ අපි මට මතකයි ඔය 88 මම මේ ජීවි ජීවිතය අතහැරියේ ඉස්සර ටෙලිවිෂන් බලුවා ඒ කාලේ තිබුණා Star Trek black and white program එක ඒකේ තියෙනවා එනර්ජයිස් කරනවා කියලා මනසයි චේම්බර් එක ඇතුළට ගියාම බුකුළු බවට පත් වෙන මනස නැති වෙනවා ඉතින් හැමදේ ආයෙසරක් එතන ආපහු ඇවිල්ලා පහර වෙනකොටත් බුකුළු වගේක් ඇතුළේ ඒක හැඩයක් ගන්න මනසයි එනවා ඉතින් ඒ වගේ ඕනම දෙයක් මේ ශක්තිලින් හදලා තියෙන එක ඇතෙන්න පුළුවන් ශක්තිය වලට යන්නත් පුළුවන් ඒ මූල ශක්තිය දැක්කොත් බය වෙනවා ඒ මූල ශක්තිය කිසිම හැඩයක් ගන්න ඒක නිකන් ගොජ දානවා වගේ. එහෙම නැත්නම් අබෑට පුපුරනවා වගේ. එහෙනම් අඩු අතුරු තැනක ඉන්න වැඩි මහලු ප්‍රමාණයක් වගේ. දඟලන ගතිය ඒකට බුද්ධම බය එලවනවා. ඒකයි අපි මේ මේ ඒ වගේ දෙයක් දකින්නකොට භාවනාවේදී බය වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක භාවනා ගුණයක් නෙවෙයි. ඒ සාමාන්‍ය හැටි. නමුත් ඒකයි මේ සාමාන්‍ය ලෝකයේ දකින්න ගෑණි මිලිමියු හොඳ නරක හරි වැරදි අතර සම්බන්ධතාවය අරමුණේ පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ දෙක අතර වැටහීම හරහා අවබෝධ කරපු කෙනා මේක බලන හැටිත් අවබෝධයක් නැති එක්කන නම් වනම් දීලා තෘෂ්ණාමාන දිට්ඨිය ඇති කරගන්න හැටිත් බුදුරජාණන්සේ විස්තර කරන්න උත්සාහ කරලා තිනවා ඒක ඉතින් උඟ දෙනෙක් කියනවා ගැඹුරුයි කියලා තේරෙන්නේ නැහැ කියලා මට තේරෙන්නේ මට පේන්නේ තේරෙන්නේ නැහැ නෙමෙයි තේරෙන්න ඕනේ නැහැ අපිට ඕනලා තියෙන්නේ මේ මම දැක්ක මම දන්නවා කියලා හැම දෙයකටම නම් වනම් දාන්න ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ ලෝකේ කිසිම දෙයක් නැහැ කියලා නමකින් කෙලසිච්ච නැති. නමක් දාපු ගමන් ඒකෙන් කෙලස්. මූල ශක්තියට යන්න ඕනම කෙනෙකුට යන්න පුළුවන් හැබැයි බය එලවන. මොකද එතන මමයට ඉඩක් නැහැ. එතන තෘෂ්ණාවට ඉඩක් නැහැ. එතන දෘෂ්‍යවට ඉඩක් නැහැ. නම දාපු ගමන් ඒ සංඥාවල් සුභ අසුභ හරි වැරදි හොඳ නරක වශයෙන් අපිට හොල්මන් කරනවා. ඉතින් ඒ නිසා භාවනා කරන්ඩ ආනාපානෙම ගන්නේ හරියටම නිකන් ඩොක්ටර් කරලා උපදේශයක් දෙනවා වගේ ආනාපාන එක දිගට බලනකොට ඒකේ විවිධ සටහන් බලන්න ඒක විවිධ ආකාර ගන්න හැටි පරිණාමයටපත් වෙන හැටි. එතකොට වෙලාවක පේන ආනාපාන සම්පූර්ණ ගොජේ බාටපත් වෙනවා. සමානලට හොඳට නාස්පුඩු පුරවාගෙන සීතල උණුසුම ඇති කරමින් දිග කෙටි බව ඇති කරමින් හුස්ම කියන නමට ගැළපෙන්න යනවා. මේන්න මේ දෙක අතර වෙනස දකින්න තෙක් මනසේ ආනාපාන දැකලා නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. ඉතින් අපිට ඒ ටික දක්කගන්න ඒ පරාසය දැක ගන්න තාම ලැබිලා නැහැ. මොකද සමහර වෙලාවට අපි වෛර කරනවා. සමහර දේවල් පේනකොට බහන වැරදිලා කියලා නැගිටලා යනවා. ඒ නිසා ආනාපානය පිළිබඳව ඒ මුණත් ටික හරියට දැක්කනම් ආනාපාන වී යුතු නෑ. ඒක පිම්බීම හැකිලි මුණත් අක්මන උනත් හරි. එක දෙයක් අරගෙන ඒකේ කාලානුරූප විපරිණාමය බලන තරම් අපිට ඉවසීමක් නැහැ. අපිට මේ දැරීමේ ශක්තියක් නැහැ පෞරුෂත්වයක්. ඒ නිසා අපි ලෝකෙම අල්ලනවා. ඇල්ලුවට පස්සේ කිසිම මේ මූල ලක්ෂණයක් නැති නිසා කර්මස්ථාන කියන්නේ ඒකට නිමිත්තක් නැති නිසා අර දේ මේ දේ බලන්න කියම කවදාකවත් ව්‍යාකරණයක් හදා ගන්න බෑ. ඒ නිසා මේ දේ තියෙන කෙනාට පේන්න තියෙනවා පිනක් තියෙනවා නැත්නම් ප්‍රභාවයක් තියෙනවා නැත්නම් භව සම්පත්තියක් තියෙනවා. එක අරමුණක් දිගේ ඒ අරමුණේ විපරිණාමයේ බලන තරම් ඉවසීමෙන් යුක්තව බලන්නේ අර ලෝකේ මේ ලෝකේ පැටලෙන ඉතින් එතකොට මේ වගේ අවුලකට ඉඩ තියෙනවා. ඒ නිසා ਸਰවඥයන් සඳහන් කරේ ලෝකේ පොඩ්ඩකට පැත්තක තියලා මේ ලෝකේ වෙන එක රූප කර්මස්ථානයක් ගන්න. මොනවාගේ කය ගන්න නැත්නම් ආස්වාද ප්‍රසවාසය ගන්න. නැත්නම් බිම්බිම හැකිලිම ගන්න. ඔය රූප පෙනෙද්දිත් සංඥා කරද්දිත් වෙන භාවනාදි මතින බාධතියෙදි මේ අරමුණ දිහාම බලන්නේ බලනකොට අරමුණේ ඔක්කොම පැතිකඩවල ටික පේනවා. දැකපු දැසේ මුළු ලෝකෙටම මේක දාලා බලන්න පුළුවන්. ඒක හෙලෝග්‍රැෆික් සිස්ටම් එකේ දැන් විද්‍යාව පෙන්ලා දීලා තියෙනවා. ඒ වගේම පෙන්ලා දීලා තියෙනවා ඕනෙම සෝඩියම් වලින් පටන් ගත්තත් හයිඩ්‍රජන් වලින් පටන් ගත්තත් හීලියම් වලින් පටන් ගත්තත් ලෝහයක් වුණත් ඝනයක් වුණත් ද්‍රවයක් වුණත් අන්තිම පුංචි කොටස් වලට කැඩුවට පස්සේ ඒකේ ඒකේ අනන්‍යතාවය පෙන්වන ලක්ෂණ ටික නැති වෙනවා. ශක්ති බාටපත් වෙනවා. ඒ ශක්තියෙන් තමයි මේ ඔක්කොම જાතිම වෙන්නේ. මැවුනට පස්සේ රත්තරන් හොඳයි අසුචි හොඳ නැහැ. දෙකම හැදෙන්නේ පට ව්‍යාපෘතිය වලින් තමයි. ඉතින් මේ ආර්ථික ලෝකයේ ඉඳගෙන අපිට මේ රත්තරන් සහ අසුචි හැදෙන දෙකම පට ව්‍යාපෘතිය කිව්වොත් අපිට ගල් ගන්නවා. ඒ නිසා අපි කියනවා නෑ නෑ ඒක වැරදිලා මට. ඔයගොල්ලෝ හරි අතරම් දකින මිනිස්සු දකින හැටි කියාගෙන අපිත් අර මෝඩයන් අතර ගියා මෝඩයෝ විදිහට ජීවත් වෙනවා නම් ਸਰවචනංශ කියපු දේ බොරු කරන්න බෑ නිසා එකයි තියෙන්නේ උද්දට මෙනෙහි කරමින් එක අරමුණක් දිගේ ඒ අරමුණේ විපරිණාමයේ දේශ බලහනින්ද ඒ සඳහා අරමුණේ පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ දැකීමට තරම් විවෘත මනසක් එව නැත්නම් ලෑස්ති මනසක් සිල්ලක්කාර මනසක් තිබුණොත් මේ තොරතුරු ඔක්කොම සාක්ෂියක් වෙනවා මම මේ කියන දෙයට. එහෙම නැත්නම් අතරින් මෙතෙන් අවුලගත්ත කැලී ටිකක් වෙනවා චිත්‍රය ගොඩනගා ගන්න බැරි වෙනවා. ඒ නිසා ශාසනයක් තියෙනවා. ක්‍රමවේදයක් තියෙනවා. මේක පිනක් නැත්තම් මේක ප්‍රභවයක්. අර ක්‍රමයට හිත දාන්න. එතකොට මේක වාසියට හැරෙයි කියලා මට විශ්වාසය පළ කරන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ දිනපතා පැයකට වැඩි කාලයක් සක්මන් භාවනාවක් ඉන්පසු පරික භාවනාවක් කරමි. සක්මන් භාවනාවේ මුලින් වම දකුණ ලෙස මෙනෙහි කරමි. පැය භාගයක් පමණ ගත වෙන විට හිත සුසර වී පාද එය නළු පැදුරේ ගැටන විට පාදයේ මෘදු බවත් නළු පැදුරේ නළු බවත් ඉතා හොඳින් දැනේ. ඉන්පසු පරයන්ක භාවනාවට හිඳගත් විට කය ඉතා ඉක්මනින් සංපත් වී ආනාපානෙ නැතිය. මද වේලාවකින් ශරීරයේ යම් තැනක ආශ්වාස ප්‍රශ්වාසයේ සිදුවන බව දැනුණද නාසිකාග්‍රයේ ඒ ගැටෙන තරක් දැක ගැනීමට නොහැකි වේ. කරු ස්වාමීන් වහන්සේ මේක සතිය කීපයකට පෙර මට වෛරස් උණයයි සිටියේ ඇති රෝග තත්වයක් ඇති වේ. උගුරේ වේදනාවක් ඉතාමත් අප තීනස් ගතියක් ಗುಣගතියක් එහි ලක්ෂණ විය. කයිතා දුර්වල වී ඇඳෙන් නැගිට ගැනීමට පවා පහසු වේ. නම රෝගී තත්ත්වය බරපතල වුණු දින රාත්‍රී කොතමාලි පස්පංගු වැනි බෙහෙත් පානය කර දා ගැනීමට ඇඳට පැමිණි පසු ඇඳේ දිගාවී ආනාපානය වැඩිවීමට අදහස් පහළ විය. ඉන්පසු උදබැලි අතර දිගාවී මම දැන් මෙතන ලෙස ශරීරයට හිතගෙන ආවෙමි. ඉන්පසු හිසෙන් පටන්ගෙන ශරීරයේ දිගේ පහළට එක් කකුල කෙළවර දක්වා හිතගෙන ගියමි. ඉන්පසු අනෙක් කකුලට මාරු වී නැවත හිස දක්වා යන ආකාරයට අඛණ්ඩව ශරීරයේ පැවැත්වීමට හැකි විය. එවිට පරයන්කේට නිදාගත්තාසේම ආනාපානයට ආනාපානයේ තුනී වී ගොස් සමරස වී ඉන්පසු නොදැනෙන මට්ටමටපත් විය. පරයන්කේදී නොදැනෙන දෙයකට මේ අවස්ථාවේ දැනුනේ හෘදේ ඊටම වේගෙන් ස්පන්දනය වන ආකාරය. ඉන්පසු නැවත ඊටම අංශු මාත්‍ර වශයෙන් දැනෙන මූල කර්මස්ථානයට හිත යොමු කෙරේ. මෙසේ ටික වේලාවක් සිට විට ශරීරයේ පුරාම අංශු නලියන ආකාරය දැනෙන්නට විය. ඉන්පසු එය නැති වී ගොස් ශරීරයේ පුරාම උණුසුම් සහ සීතල ගති දැනෙන්නට විය. මේ ආකාරයෙන් විනාඩි 45ක් පමණ කාලයක් ගෙවුණු පසු භාවනාවෙන් හිත ඉවත් කරමි. මේ අවස්ථාවේදී ශරීරයේ කලින් දැනුණු දරුණු පහසුකම් නැති වී තාම සුව පහසු ගතියක් දැනුණු අතර ඉක්මනින්ම නිින්දටපත් විය. අසුදා උදෑසනට අසනීප තත්ත්වයේ කලින් ප්‍රති තදබල ආකාරයටම පැවතින. පසුදින රාත්‍රියේදී ඒ ආකාරයටම ශරීරයේ පිටට රැඳීමට උත්සාහ කළත් සාර්ථක වුණේ නැත. මේ අත්දැකීම සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් අදහස් දෙපා ගන්නට ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. පංචස්කන්ධයේදී ආවරණ එකත් පස්පංගෝ වගේම වටිනවා. හැබැයි අට එකනේ ඉඳලා බොන්න ඕනේ. නිකන් වස්පංගෝ දාලා වතුර දාලා කලවම් කරලා බීලා හරියන්නේ නැහැ. අටේකින් ඉඳලා බලන්න බුදුජානසී කාශ්‍යප මහරතනාසිකාට කියලා අහන්නේ මොකද්ද බලන්න සති සම්පොජ්ජංගං කෝ කච්චප මයා ධම්ම දක්කාතෝ භාවිතෝ බහුලීකතෝ ඔය කියලා අහනකොට හිතනම ලිඩී කරා. ඔය දැන් ඔය අනම්මන හොයන්න ගියාට ඒ ලිඩක් ආපු වෙලාවක හොඳටම ෂුවර් නේ ඕවර් ටයිම් කරන්නත් බෑ ඔෆිස් යන්නත් බෑ මුකුත් බෑ දැන් ඇඳේනේ. ඒකට කියන්නේ ධර්මමය විවේකී කියලා. අපිට පේන්නේ කාලකන්නිකමක් කියලා. බුදුරජාණන්සේ සඳහන් කර තිනවා සතිය වඩපේකා නිවන් දකින්නේ දෙඩ වෙච්ච දවසට කියලා. කද ගෙදරින් උන්ට මොනවක් කරන්න බෑනේ තු ඇඳට වෙලා ඉන්නවනේ. ඒ ඔක්කොටම වෙන්නේ මහා කාලකන්නිකමක් මෙයාට ලෙඩ වෙලයි කියලා. යකාට ලෙඩ වෙලා නෑ. බාහන කරන හොඳ බෑ. එනිසා ඌ මිනිමරමක් මඩලා ඉරගේට දාන්නයි කියන්නේ කරුල කාමරේනේ. කවුරුත් එන්නේ දන්න කියන ටොප් එකට භාවනා කරනවා. කිසිම කරදරයක් නෑ. පස්පන් ගොම තමයි. ඒ නිසා ඕක පුරුදු කෙරුවා නම් ඔය කියන මං කියන්නේ වෛද්‍ය ශාස්ත්‍රය එපයි කියලා බෙහෙත් එපයි කියලා. නමුත් අපි ළඟ තියෙන බය ඔය ඉස්සෙල්ලා කරා කියනවා ඒ වගේ ඒ තිත් පේනවා බිබුළු පේනවා අබෑට වගේ පේනවා කියලා. තව කෙනෙක් කියනවා ආනාපානේ නොදැන දැනට යනවා. ඒකට ආනාපානේ තියෙනව කොහෙද දන්නේ කියලා. ඒකට ඒ කියන්නේ කය සහ මම සහ මම නොවේ අතර සීමාවට ගිහිල්ලා. ආනපානේ තියෙන හැබැයි මගේ නෙවෙයි. නිකන් ඉහළ වාතයේ සුලියක් තියෙනවා. වාත සුලියක් තියෙනවා. එච්චරයි ඒක මට තේරෙනවා. ඉතින් මගේ ඇඟේ නෙවෙයි. දැන් මේ දෙකක් තේරෙන්නේ මගේ ඇඟේ විතරයි. භාවනා කරනකොට මේ ධාතු මනසිකාරය හරහා අජත්ත බයිද්ද සම්බන්ධතාවය ආපුවහම මම සහ මම නොවේ. අතර පරතරේ නැති වුණාට පස්සේ ඒක නිකන් බැලුම පුපුරා ගියා වගේ, සරුකොලික නූල කඩලා ගියා වගේ අමතර තැනකට ගියනවා. මේක අත්දකපු නැති කිසිම කෙනෙක් මේ පරිශුද්ධිය නැහැ. හැම කෙනෙක්ම මේක භාවනාව කැඩිලා එහෙම නැත්නම් කර්මයක් එහෙම නැත්නම් මේ මේ අභාග්‍ය සම්පන්න දෙයක් කියලා මූණට කියලා ගන්න. ඉතින් එන්න කවදාකවත් භාවනා දියුණුවක් නැහැ අලුත් දෙයකට ඉඩ දෙන්නේ අර දන්න කුණු කුඩයක් හිතේ තියාගෙන මේක තමයි භාවනාව කිය ඒකට ඌව වැටෙන්නෙත් නැහැ. ඒ නිසා මේ දේවල් වෙන්න දුන්නොත් අපි ජීවත් වෙනවා කියේ. එහෙම නැත්නම් අපි කොහොමවත් අංශභාගයි. කොහොමද කරයි. අපි දන්නේ ටිකේ විතරයි අපි ජීවත් වෙන්නේ. එතකොට අපි වටේ ඉන්නේ යමෝ අපෙන් වැඩ ගන්න. ඔය වෙන දෙයකට ඉඩ දෙන්න ඒක යමේකට ඇඟිලි ගහන්න බෑ එතකොට. මේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක බුද්ධ ආගමේ තියෙන එකක්වත්, ඥාන පිටුමිකමේ තියෙන එකක්වත්, පැවිදි උපවිදිකමේ තියෙන එකක්වත් නෙමෙයි. මේක දකින්න බයයි. මේක දකින්න තරම් පෞරුෂත්වයක් නැහැ. ඒ නිසා කියන සද්ධාවත් ත්‍යාගනේ, සීලයක් ත්‍යාගනේ, සතියක් ත්‍යාගනින්. ඔක එන වේලාව බලලා වැඩක් කරගනින්. එතකොට තේරෙනවා වෙදෙඩ පිච් එක තමයි ලොකුම ලාභේ. දැන් මේ මේ භික්ෂු මේ දේවතා සූත්‍රයේ තියෙන්නේ ඒ දෙවියෝ මැරලා ගියාට පස්සේ භික්ෂුව මැරලා ගියාට පස්සේ යාට වෙන්නේ මල කරදරයක් සදාකාලික පාටියක් ඇති දිවි ලෝකෙ ඉපදුනායි. මොනවද කියන ඒ සතිය ගැටලා නැහැ. ඔබ මැරුණා. කය වෙන කොහෙරි ගියා. ඔබට වෙන්නේ මහා කරදරයකට රැටුණා. ඒක තමයි ළඟට ඇවිල්ලා මේ අඩපාලිනේ කියන්නේ සතිය ගැටලා නැහැ. අන්ත ඒක අර සෞඛ්‍ය සම්පන්න වෙලාවේ සතිය වඩලා වඩලා ගත්ත දවසේ මේ වගේ අබැග් එක දාලා බලනකොට තේරෙනවා මේ සතිය කියලා කියන්නේ ඔය වගේ තුට්ටු දෙක එකක් නෙවෙයි මරණදීවත් අපි අමතක නොකරන එක. අනික් සියලුම දේවල් අපි හැලෙනවා මේ සතියේ තියෙන ගුඩයක් ඒ නිසා හොඳට මතක තියාගන්න. ඒකේ අබැග් එකටපත් වෙන්න ප්‍රාර්ථනා කරන්න එපා. පත් වෙච්ච වෙලාවක බලන්න හොඳටම සෞඛ්‍ය සම්පන්න වෙලාවේදී තියෙනා වගේ විවේකයේ තියෙනවා හිතේ. සතිය තියෙනවා හිතේ ඕක සමාදන් වෙනවනම් ඕකට තමයි බුදුන් කියන්නේ. තමයි ධර්මයේ කියලා කියන්නේ. ඔය තමයි සංඝයා කියලා කියන්නේ. ඉතින් ඒක එන වෙලාවේ ප්‍රයෝජන ගන්න දන්නේ නැත්නම් මේක අභාග්‍ය සම්පන්න දෙයක් කරුමයක් එහෙම නැත්නම් කාලකන්නිකමක් කියලා. ඉතින් ඌට කියන්න වෙනවා කාලකන්ණයි කියලා. අසත්පුරුෂයයි කියලා බුදුහාමුදුරු කියනවා. අසත් ධර්මයේ කියලා කියනවා. මේක වෙස්සලාගෙන පැමිණිච්ච සුභාසින්තනයක් කරගන්න දන්නවනම් ඒ මනුස්සයා මේක අරහ යනවා. ඉතින් මේ ප්‍රශ්න ඉස්සල ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ දෙකේම තියෙන්නේ යම් යම් තැන්වලින් තොරතුරු ලැබිලා තියෙනවා ඒ තොරතුරු හරියට කියව ගන්න බෑ මොකද පරිණාමයක් දැකලා නැහැ එකම කර්මස්ථානයේ පරිණාමය දැක්කනම් මේ කියන එකේ ව්‍යාකරණය තේරෙනවා භාෂාව තේරෙනවා ඉතින් ඒක තේරිලා කියා ගන්න බැරි එකනා හීන ගොළුවේ කීනයක් දැක්කා වගේ දෙපර බාන කලාතුරකින් කෙනෙකුට ඒක හරියට ප්‍රකාශ කරන්න පුළුවන් ඒක තමයි බුදුරජාන් වහන්සේට පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේට, සාරිපුත්තු ස්වාමීන් වහන්සේට, කොට්ටිත ස්වාමීන්ට, කච්චායන ස්වාමීන් වහන්සේට ඒ ගතිය තිබ්බා. මේක කියත හැකි අරකින් මේකෙන් කැරිය යන ගලපලා චිත්‍රෙමවන්න පුළුවන්. ඒක ඕන කෙනෙකුට බේරන්න ඕන එකයි තියෙන්නේ. අත්විඳිය හැකි, අත්දැකිය හැකි ප්‍රත්‍යක්ෂණය කරලා තියෙ එක අරමුණක් කරගන්න ඒක දිගේ ඒක සියලුම පරිණාමයන් බලන්න. සියලුම හැඩතල ආකාර ටික බලන්න. එතකොට මේ චිත්තය ඒකට ගල්පන්න පුළුවන්. වසන ප්‍රශ්නෙත් ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ ආශ්වාස ප්‍රාශ්වාසයේ නොදැනී යන අවස්ථාවේ ශරීරයේ ඇතුළතින් පහත සිට හිස් මුදුන දක්වා නැගීමක් වැනි දෙයක් සිදු වී එකපාරටම ශාන්ත සුවයක් දැස්මකින් මෙන් සිදුවේ. මේ නිතරම සිදුවේ. ඒත් සමහර එවැනි අවස්ථාවල නොනවති පවතින පුදුම සුවය නිසා ඒ ඉවත් වීමට නොසිතේ. සිතුවිලි සිතුවිලි සමගද සතිය පවතී. සමහර අවස්ථාවල ආශ්වාස ප්‍රශ්වාස සතියින් සිටියත් මා නොදැනීම මෙතෙක් වේලා සිත කොහේ තිබුණේද ස්ථාගත නොහැකිව සතියට පැමිණේ. විදි අවස්ථාවක්ද නොවේ. සමහර අවස්ථාවල ආශ්වාස ප්‍රශ්වාසයේ සතිය නොමැති උනේ කෙසේදයි නොතේරි ශරීරයේ ඇතුළතින් පිටතට විශාල පිටිරීමක් පැති දෙයක් හෝ ශරීරයේ ඇතුළතින් පිටතට කරන් ප්‍රදුනාමින් දෙයක් සිදු වී මා දිගැසී පියවි ඇස් ඇරේ. සමහර අවස්ථාවල දකුණු අතවල විට නගින් පහළ කොටස කඩාගෙන වැටෙන බව දැනේ. ගරු ස්වාමීන් වහන්සේ මෙවැනි සිදුවීම් අතරින් භාවනාවේ දියුණුව ලබා ගන්න ආකාරය විස්තර කරන කර දෙන මේ ගෞරවයෙන් ඉල්ලනවා. මේකයි අර පළවෙනි ප්‍රශ්න දෙකයි තමයි ගොඩක් කර මේ සංඥාවේ සීමා මරියාදාව නැති වෙන තැන සංඥාව තියෙන තාක්කල් මතකයක් තියෙනවා ඉතිහාසයක් තියෙනවා. නමුත් සර්වචනාචේ දකින්නවා සංඥාවල් නැති කොටසකුත් තියෙනවා අත් දකින්න පුළුවන්. ඊට බටහිර මානසික විද්‍යාවේ යටහිත කියලා කියනවා. මේකට කරන්න තියෙන තියෙන සංඥාවල ඔක්කොම හදාරන්න කියනවා. එතකොට තියෙනවා සමහර සමහර තැන්වල අපිට පිරිමහ ගන්න බෑ, ගැට ගහ ගන්න බෑ, කොටසක් ගිහිලා තියෙනවා හිස් වෙලා. ඒක හරියට මේ ඇඟිලි දෙකේ තින්ත ටිකක් ගාගෙන නූලක් ඇදගෙන ගියොත් ඇඟිලි දෙක ගෑවෙන තාක්කල් නිත්තින්තව ගෑවෙනවා නූලේ. ඇඟිලි දෙක ඈඩ් කරපු ගමන් නූල යනවා තින්ත නැතුව තියෙනවානේ. ආන්නේ වගේ සමහර තැන් තියෙනවා අපේ ජීවිතේ මතකේ නෑ. නමුත් ඒකට බය නිසා අපි ඉස්සර පස්සර ගැට ගහලා එක දිගට තියෙන එකක් විදිහට කරනවා මේක තමයි තෘෂ්ණාය කෘත්‍යය. එතෙන් ප්‍රසවාසී වල ආසාවේ පටන් ගන්න තැන හැම තැනම මතකයක්. නමුත් හොඳට බලපු කෙනෙකුට මිස එහෙම තැනක් තියෙන බවවත් තේරෙන්නේ බයයි මේ අගාධයේ බලන්න. නමුත් වේලාවක යනවා අභීතව භාවනා කරන එකනට එහෙම නැති කැලලක් පිළිබඳ අවධියක් එනවා. ගැස්සිලා අවධියලා බලනකොට නිින්දෙත් නෙවෙයි මතකයක් නැහැ. මේක හරිය බයලවන සුළු දෙයක්. බුද්ධෝත්පාද කාලයක් නොවුණා. බුදුරජාණන් වහන්සේ මෙතන ගෙනියලා පෙන්නනවා ඕන්න බලපන් ඔබ ජීවත් වෙනවා. හැබැයි ඒකට කිසිම ලකුණක් ඉතුරු කරලා නැහැ. කෙලසිලා නැහැ. ඒ කාලේ කෙලසිලා නැහැ. කෙලස් තිබුණොත් මතක තියෙනවා. කෙලස් තිබුණොත් සංඥාව තියෙනවා. ඒ නිසා සංඥා විරත්තසන සම්ති ගන්තා පඤ්ඤා විමුක්තසන සම්ති මෝහා කියලා තියෙනවා. සංඥාවෙන් විරත් වෙච්ච ජීවිතේ චිත්තක්ෂණයක් තුන එකක් දාකවත් ගැටයක්. තියෙන තාක් මේ ලෝකේ ගැට තියෙන්නේ අපිවට නම්ව නම් දීපු නිසා තමයි. නාමකරණයෙන් තමයි මේ තේරම හටගෙන තියෙන්නේ. නමුත් බුදුරජාණන්සේ නාමකරණය හරහම පෙන්නනවා. භාවනා කරන පදාස පිටින් අපිට අහු වෙනවා. නාමකරණයට අහු වෙච්ච නැති, සංඥාවට අහු වෙච්ච නැති, මතකයට ගියේ නැති කොටසක්. ආනේ කොටස තුල ජීවිතේ පූර්ණයි. හිතන්න කවදා හරි භාවනා කරලා කරලා කරලා ඒ නාමකරණය කරන්න බැරි සංඥාව නැති එකට අවදි උණයි කියලා එකක් දැන් ඒක නිකන් දෙස්සලා යමක් වගේනේ පේන්නේ. පිටපොට ගියා වගේනේ පේන්නේ. ආන්නේ අවදිය තමයි බුදු වෙනවා කියලා කියන්නේ. බුද්ධත්වයේ කියලා කියන්නේ කිසිම සංඥාවක් නෑ. රූප වේදනා විතරක් නෙවෙයි. සංඥාත් නෑ. කිසිම කෙලෙසෙකුත් නෑ. ගැටත් නෑ. ඒකට අවදි කිසිම බයකුත් නෑ, සැකේකුත් නෑ. ඒකට කියනවා ප්‍රබුද්ධ වෙනවයි කියලා. අනික් කෙනෙකුට ඒක නූල් බඳින්න වෙන වැඩක්. බය ඉලවන වැඩක්. මොකද ඒ වෙලාවේදී කියා ගන්න ආතබූතයක් නැහැ. මොකද තීන හරියක් ආතබූත කෙලස්. තීන හරියක් කෙලස්. ඒ නිසා භාවනා කරලා කරලා දන්න දේවල් ඔක්කොම ගෙවන් වේගන එනකොට දැනගන්න ඕනේ මම දැන් යන්න හදන්නේ මතකයට එන්නේ නැති සංඥා නැති සංඥා කරන්නේ නැති සංඥා කියව ගන්න බැරි තැනකට යනවා. ඊට පස්සේ ආවට පස්සේ තමයි දන්නේ මම මෙතන හිටියා. ඊට පස්සේ සංඥා කාට පස්සේ දන්නා දැන් ඔන්න මේ ටිකේ තිබිලා නැහැ කියලා. ඒකත් තේරෙන්නේ සංසන්දනාත්මක ඥානයකින් පටිච්චසමුප්පාදයෙන් එහෙම නැත්නම් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් මිදක්කා සංඥා නැති වෙලා සංඥා නැති බව දැනගන්න බැරි විදියටයි සංසාරේ ගැට ගහලා තියෙන්නේ. අද යෝගාවචරය පුළුවන් තරම් අර සංඥා නැත්තට යන්න බින්ගයක් කාරණා. දන්න දන්නේ නොදන්න දන්නට බින්ගයක් කාරණා. එතන බුදුන් ඉන්නවා. එතෙන් තමයි ආර්යයන් වහන්සේලා වැඩ ඉන්න තැන. ඒ නිසා අපි අතර තියෙන හැම නිවන හැම තැනකදීම අපි පන්න පන්න යනවා. බයයි, සැකයි, දන්නේ නැහැ, වතුර ගා ගන්නවා, තෙල් බේත් මතුරනවා, নানা ප්‍රකාර දෙල්ලම් කරනවා. මොකද ඒ තරම් බයයි නිවනට. ඒ නිසා බටේර මානසික විද්‍යාවේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේක ගැන පොඩි සංඥාවක් දුන්නා. සබ්කොන්ෂස් කියන වචනේ දාලා ඊට පස්සේ කාල් ජුන් කිව්වා දෙන්න පස්සේ ගැටුණා ඒ කිව්ව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් උඩු හිතේ ඉඳලා යටිහතට බින්ග කපන හැටි කියලා දුන්නා. යටිහිතට යන බිංගයක් කපන හැටි කියලා දුන්නා. යටිහිතේ අපි ඔක්කොම සමානයි. ওই කියන සංඥා නැති තැනට අපිට යන්න පුළුවන්. ඒකට ලොකු පෞරුෂත්වයක යන්න ඕනේ. ගිහිල්ලා බලනකොට එතන නෑ රණ්ඩු සරුවලයක් නෑ මොකක්වත් නෑ. මේ නංවනක් තියෙන තැන තමයි රණ්ඩු සරුවලේ තියෙන්නේ. ඒ නිසා ඒ නංවන වල සම්මුති වටනකම තේරුම් ගන්න. නංවන වලට සාපේක්ෂව සංඥාකරණයට සාපේක්ෂව සංඥාකරණ බැරි පැත්තක් තියෙනවා. ඒකට යන්න පුළුවන්. ඒකට විද්‍යාවෙන් යන්නත් බෑ, භෞතික ඥාන වලින් යන්නත් බෑ. මේ ප්‍රතිපදාව තමයි තියෙන්නේ. මෙතන ඉන්න කවුරක්වත් නොදන්න දෙයක් නෙවෙයි මේ. හැබැයි මේ ඔක්කොමලා බය ගතිය තියෙනවා. ඒ නිසා සත්‍ය ළඟට එනකොට භාවනා නැතර කරන්න හිටලා යනවා. හෙට හෙට එන්නම් කියලා මේ කතා කරනවා නියොන මේ වරෙන් දැන් ඕන්න ගරම්පද නෑ දැම්ම හදිස් නෑ. ගෙදර ගිහලා වයිෆ්ට කියලා එනකම් පොඩ්ඩක් ඉන්නකෝ. ඕක තමයි තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පිරුණම් පාප නිසා නෙවෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ මේ අර හි ગેප් එකට බයයි. ગેප් එක දකින්න ආස නැහැ. නමුත් භාවනා කරන එක නා සද්ධාවෙන් සීලයෙන් සතියෙන් කරන්නේ ඒක හොඳට පිළිවිත පිළිසිදනවා ප්‍රස්වාසය ඉවර වෙන කම්ම බලලා ආශාසය පටන් ගන්න ඉස්සරලා හැම ප්‍රස්වාසයක් කියලා වරේ මේක තියෙනවා. අන්න ඒක දැකපු එකනට කාලයක් යනකොට මේ වගේ විනාඩි ගානක පදාසිකට යන්න පුළුවන් ඒත් තාම වශී වෙලා නැහැ. ගොඩාක් කල්ලික වශී කරනකොට ඇති දෙයට සාපේක්ෂව නැති දෙය සංඥාට විරුද්ධව සාපේක්ෂව තමයි මේක කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක අවසාන චිත්‍රපට වල ලියුම් තුනටම පොදුවේ අදාළ කාරණාවක් කියලා මට මම මතක් කරන්න කැමතියි. ලිඛිත ප්‍රශ්න වල සමාප්තයි අපි වෙලාවත් කිට්ටු කරගෙන එනවා. එනිසා පොඩි ආම්තරගෙන් වැඩසටහන නිමාව සටහන් කරන්න කියලා ඉල්ලන්නේ ඉස්සලා වෙන කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවද කියලා දැනගන්න කැමතියි. මොකද? දැන් බාපම් මුනි කෝලේ නියඳද ඒ තමන් කටයුතු කරගෙන ඉන්නකොට අපිට අපි සමාධි සම්මන අවශ්‍ය විදියට ඒකට බලපාන බලපාන ඉතින් තම මම මම රැකගෙන මම ආරක්ෂා කරගෙන ඉන්න ඉන්න වගකීමක් කොන්ත්‍රාත්යක් අත්සන් කරලා තියෙනවනම් බමුණෙක් බගමුණෙක් වෙලා ඉඳලා බෑ. ඉතින් කට්ටියත් එක්ක කරයත් දාගෙන ආලිංගන පපා ඉන්න වෙනවා. දෙකෙන් කොයි එකකාරී එකක් තෝරගන්න එකයි තියෙන්නේ. පිරිසක් එක්ක ඉන්නවා කියලා කියන්නේ මල වාතයක්. අමාරු නෙවෙයි කක්කා. අමාරු නෑ දැන් සිංහයා කවදාකවත් අසුචි වලින් නැගිටලා ආපු ඌරත් එක රණ්ඩුවට යන්නේ ඌර ඌර හිටන්නේ මට බයයි කියලා. බහිනේ සිංහයා හොය අසුචි ඉන්නකොට මොන රණ්ඩුද? ඕදගෙන આવොත් නම් වැඩේ දෙයි. සිංහයා ඌරට තියෙන ගතිය තමයි අසුචිය. චූගෙන වරියක පුළුවන් නම් ගහගන්න කියලා. සිංහයා කියන ඇහුනෙත් නෑ දැක්කෙත් නෑ වගේ ඉන්නවා. ඒ නිසා අසුචි කැමති එක්කනට සුචිය නෑ. සුචිය දන්නේ කරාට අසුචිය නෑ. ඒ නිසා අපි මේක අනුන්ට පවරන්න ගියාට Taman දෙක තීරුම් ගැනීම. ඉතින් ඒක කරලා කරලා කරලා කර්මත් ගෙවිලා ක්‍රමවේදයක් ඉගෙනගෙන අසුචි වෙනුවට සුචි කර්මකාරිනෝ ඒ සුචි කර්ම කිරීම තමයි අපිට මේ ප්‍රතිපදාව කියලා තියෙන නිසා අපිට ප්‍රතිපදාවක් නොතිබුණා නම් මොකද වෙන්නේ කියලා හිතන්න. ශාසනයක් නොතිබුණා නම් මම දන්නේ මට නම් එල්ලෙන්න දැනක් නැහැ. මොනම ජොබ් එකක්වත් කරන්නත් නැහැ. කවුරු හරි තඹලවත් ගෙනත් දුන්නේ නැත්නම් මට මොනවා වේද කියලා කියන්න බෑ. බත් දුන්නාට පස්සේ නම් දෙනේ උන්ට බැන බැන බන කිව්වා. ඒක නිසා ලොකු සංහසෙත් කිව්ව සාසනයක් නොතිබුණා නම් අපි වගේ මිනිසුන්ට යන්නේ නමක් නැහැ. බුදුහාමුදුර අපිට තා උදව් කරලා තියෙන ඕගොල්ලන්ට වැඩිය. මොකද ඕගොල්ලන්ට බજારක ඉන්නවනේ. අපිට බજારක නෑ බුදු සේවන විතරයි. ඉවර කරමු. අපි කියන වචනේ පාවිච්චි කරොත් කක්කා. මේ වචනේම අරගෙන ගොඩේමක් නැහැ. පින්වත් එහෙනම් සාදුකාරයක් පවත්වන්න.